පටිභා නිමිත්ත කියන්නේ බාහිර නිල් පාට රූපේ වර්ණේ සිත තුළින් දකින්න අස් දෙක පියාගෙන සිත තුළින්. එතකොට මේක දැන් සබ්බකාර පරිසංවේදී අසතිසම පස්සතිසමද චිත්ත සංකාරම් පරිසංවේදී කියලා සිත තුළින් දකිනවා. එතකොට එතන එන්නේ පටිභා නිමිත්ත. එතකොට ඊතර තුල හිර වෙනවා. සිත තුල ඒකෙන් යාට මිදෙන්න බෑ. යාට හැමතිස්සම ඒක පේන්න ගන්නවා. ඇස් දෙක අරගෙන හිටියත් හිත ඇතුලේ තියෙන නිල් පාට ප්‍රකට වෙනවා. එතනම හිර වෙනවා. ඒකයි ඒකයි මේ පෙන්වන්නේ ලෞකික සමාධිය වල තියෙන ඒ රූපාවචර බ්‍රහ්ම ලෝකවල ඒ ස්ථිර වෙන එක. ප්‍රථම ධ්‍යාන, ද්විතීක ධ්‍යාන, තෘතීක ධ්‍යාන, චතුර්ථ ධ්‍යානවල ස්ථිර වෙන ඒවා තමයි ඔය රූපාවචර බ්‍රහ්ම ලෝක. ඒතර බුදුන් වහන්සේ පෙන්නනවා සුද්ධාවාස. හැබැයි සුද්ධාවාස පෙන්නන්නේ බුදුන් වහන්සේ නාමෙන් රූපෙන් දෙකෙම මිදෙන තැන. දෙකටමයි තියන්නේ. ද රූප සංඥාවලත් නැහැ. අරූප සංඥාවලත් නැහැ. දෙකෙන්ම මිදුණු තැන සුද්ධයි. සුද්ධවාස එතනයි තියෙන්නේ. අනාගාමී භූමියෙන් පස්සේ එතනයි තියෙන්නේ ඉතින්. දැන් ඒතර කොහොමත් එතන මේ මේ ශක්ති ශුන්‍යක්ෂ කරා යන ගමනක් මේ ඒක අපිට මේක පෙන්වන්න පුළුවන් මේක දැන් ශක්ති ශුන්‍යත්වයක් කරා යන ගමනක් කියනකොටත් ඒකත් ආත්ම ස්වභාවයක් නේ ගමනක් යනවා කියන්නේ ඒ එහෙම දෙයක්වත් නැහැ මෙතන තියෙන්නේ මේ මොහොතේම මේ මොහොතේම මෙතන අපිට දැන් අනුසෝතය තුළ අපිට දැන් මේ ලෝකයක් තියෙන බවට මේ දැනෙන මෙන්න මේ චිත්ත ශක්ති ස්වභාවය শূন্য වෙයි. ඒකයි ඩයිනමෝ ඩයිනමෝ කරකවෙද්දී ශක්ති උත්පාදනය කරනවා මේකෙම අනිත් පැත්ත සිද්ධ වෙනවා. ඔව්. ඒ හොඳට අහලා තියෙනවා දැන් දේශනා ටික. එහේ ස්වාමීන් වහන්සේ ඒක ඒක මම හොඳටම ගත තැනක් තමයි ඒ කියන්නේ මේ පැවැත්ම පැවැත්ම ඉදිරියට පවත්වාගෙන යන්නේ කොහොමද කොහොමද නැවැත්ම කියන එක හොඳට වැටහා ගත්තොත් ඒ කියන්නේ හොඳට ඒ ටික පිරිසිදු කරගත්ත දර්ශනය ටික එහේ එහේ ඒ කියන්නේ මෙතනම මේ ඩයිනමෝ කරකිනවා වගේ නැති දෙයක් තියෙනවා කියලා ගැනීම තුල ඒ උත්පාදනයක් සිද්ධ වෙනවා දැන් ලෝකේ තියෙනවා කියලා දැනෙන දැනීමම තමයි කම්පන ස්වභාවයම තමයි ශක්තිය. එහෙමයි. ශක්තිය. හැබැයි එහෙම දෙයක් නැති බව දැනනකොට ඒ ලෝකයක් තියෙන බවට දැනුණු ශක්තියමයි ශුන්‍ය වෙන්නේ. එහෙමයි. එතකොට මේ බාහිරට අපිට තියෙනවා දැන් මෙතන ආලෝකයක්, ශබ්දයක්, වර්ණයක්, ගන්ධයක් ඔස්සේ අර අර නිකන් අර නිකන් කම්පන ස්වභාවයක් තියෙනවා. දැනෙන ස්වභාවයක්. ඒක ඒක අර වේගයක් තුල නැවත නැවත නැවත නැවත නැවත නැවත ඒම තුල ඒක ඇත්ත වීමක් තියෙනවා බවට පත්වීමක් තියෙනවා. ඒක තමයි ඇත්තටම මෙතන අපි මේ අවබෝධ කරන්න ගොඩක් වෙලාවට උත්සාහ කරන්නේ බුදුන් වහන්සේ පෙන්නන්නේ මදුපිණ්ඩික සූත්‍රයේ රූපං රූපත්තාය සංකතං අபிසංකරෝති කියලා. වේදනා වේදනත්තාය සංකතං අபிසංකරෝති. අபிසංකරණයක් තියෙනවා. සංඥා සංයත්තාය සංකතං අபிසංකරෝති. සංඛාර සංඛාරත්තාය සංකතං අபிසංකාරෝති විඥාන විඤ්ඤත්තාය සංකතං අபிසංකාරෝති ඒ කියන්නේ මේ නැවත නැවත නැවත නැවත මේ අපිට මේ අபிසංකර ඒ කියන්නේ දැන් මේ මේ අර ගිනි වලල්ල කැරකෙනවා වගේ බඹරේ කැරකෙනවා වගේ මේ අපිට මේ මේක මේක මේ සංඥාව ස්පාක් වෙන වේගයේ කැරකි කැරකි තියෙන එක. ඒ කියන්නේ කොහෙවත් තියෙන එකක් නෙවෙයි මේක හතිස්සේ ගැඹුරුයි මේ කියන කාරණා. ඒ කියන්නේ දැන් මෙතන සකස් වෙනවා කියමු දැන් බිත්තිය දකින්නකොට මේ මේ සිත සකස් වෙනවානේ බිත්තිය දකින්න හිත. හැබැයි දැන් ආයිමත් අපි හිතන් ඉන්නේ බිත්තිය අපිට එක සිතක් වගේ නේ බිත්තිය පේනකොට. හැබැයි එතන සිත් පරම්පරාවක්ම එනවනේ. එකම සංඥාව බිත්තිය සංඥාව. එහෙමයි. ඒ ඒක තමයි අභිසංකරණේ බිත්තිය බවට පත් වෙනවා. රූප රූපාන්තිකව අවස රූපං වදේති කියපේක. ඒ කියන්නේ රූප රූපත්තාය සංකතං අபிසංකරෝති කියූප එක. ඒ කියන්නේ බිත්තිය නිකන් හැදුනේ නැහැ. බිත්තිය අර නැවත නැවත නැවත නැවත එකම සංඥාව නැවත නැවත නැතුව අபிසංකරණය වෙලා කියලා කියන්නේ. රූපයක් බවට පත් වෙලා කියලා කියන්නේ. රූපේ රූපයක් බවට අபிසං අபிසංකරණය තුළ පත් වෙනවා කියලායි කියන්නේ. ඔක අති ගැඹුරුයි නේ ওই විග්‍රහය. දැන් බලාගෙන ඉන්නවා එක්ක එක ලියන්න එපා. ඊටාම ඊටාම ෂණ මේක ෂණ ෂණයක ඉතාම සුළු මොහොතක මේ සංකාර සංකාර වැඩ පිළිවෙල සිද්ධ වෙනවා. ඇත්තටම කිව්වොත් හිතන්නවත් බැරි වේගයක් තුල අපිටවත් පේනවා කියන තැනව බිත්තියක් පේන එකයි ඔය ඔය මේ දැන් බිත්තිය පේනවා කියනකොට ඔක්කොම වෙලා ඉවරයි. එහෙයි. අත්‍යම කිව්වොත් පටිච්චසමුපාදයෙන් වෙලා ඉවරයි. ඒ කියන්නේ අවිද්‍යාවක් තියෙනවා. සංඛාර අර શબ્දය අර බිත්තිය කියලා එන එකේ શબ્දයි වර්ණයි දෙකම ඒවත් වෙලා ඉවරයි. සත් සම්පූර්ණ වෙලා ඉවරයි. එතකොට සංඛාරා ඇතුලේ තියෙන කතාව තමයි මෙතන විඥානේ ධිට්ඨිය දැන ගැනීම බවට පත් වෙලා ඉවරයි. නාම රූප මේ ඒ කියන්නේ නාම රූප එකතු වෙලා ඉවරයි. සලායතන කියන්නේ ওই එකතු වීමට තින සංගති පස්සෝ කියන්නේ තුනේ එකතු වෙන සලායතන කියන්නේ අස කියන ආයතනය කියන්නේ පේන බවට. එතකොට මේ ඔක්කොම කතාව අර බෝලයක් විදිහට මේක පැහැදිලි කරන්න වෙයි. ඒ කියන්නේ අස කියනකොට මේ ඔක්කොම තියෙනවා. සංකාර කියනකොටත් ඔක්කොම තියෙනවා. එතකොට ස්පර්ශය කියනකොටත් මේ ඔක්කොම තියෙනවා. මොකද ස්පර්ශය තමයි දැන් මේ පැත්තෙන් ආලෝක හැඩතලයක් ආලෝක හැඩතලයත් එක්ක ස්පර්ශ ඒකම ස්පර්ශය වෙන්නේ. ස්පර්ශය බලනකොට වේදනා සංඥා සංකාර කියනකොට දැන් ස්පර්ශයෙන් පස්සේ ගන්නෙ වේදනාවනේ. එතකොට වේදනා සංඥා සංකාර විඥානෙන්නේ අපිට උපාදානෙන්නේ හැදෙන්නේ. දැන් බිත්තිය කියන බිත්තිය කියන විඥානේ දැන ගැනීම. එතකොට බිත්තිය කියන දැන ගැනීම උපාදානයේ තියෙනවා. පංච උපාදානස්කන්ධය. ඒ කියන්නේ වේදනා සංඥා සංකාර කියන එක. එතකොට එතන මේ එන හැඩතලේ කිරණේ අපටික සම්පස්සේ. ඒ කියන්නේ වදින කිරණයක්. අදිවචන සම්පස්සේ කියන්නේ මේකට නාමය එකතු වෙලා අර වේදනාව ආපු කිරණේ ඒ ඒක තමයි දැනීම සංඛාරා කියන්නේ ඒකට අනිත් ඒවත් එක්ක එකතු වෙලා එතකොට ඒක විඥානේ දැනගෙන බිත්තිය වෙලා ඔය කතාව තමයි උපාදාන රූපේ කියන්නේ ඔය කතාව තමයි ස්කන්ධය කියන්නේ හැබැයි ඕක තමයි තියෙන්නේ පස්සපච්චා වේදනා කියලා හැබැයි එතන වේදනා පච්චය තණ්හා කියනකොට මේ උපාදාන විච් එකයි තණ්හා. දැන් බාහිර දෙයක් තිබුණොත් තණ්හාව. එතනම තමයි තියෙන්නේ භව. එතනම තමයි තියෙන්නේ උපාදාන. තණ්හා පච්චය උපාදාන. ඔක්කොම එකට. දැන් මේක ඉස්සල්ලා උපාදානේ ඊට පස්සේ තණ්හා නැත්නම් ඉස්සල්ලා තණ්හා පස්සේ උපාදානේ මේ මේව වෙන් කරන්න බෑ. එහෙම ඒක අවබෝධ ඒක අවබෝධ වෙච්ච වෙලාවේ මහා මහා බයක් දැනෙනවා මේ සංකාරයක් මේ මේ අල්ලගන්න ඉන්නවා නමුත් මේ සංකාර වෙලා ඉවරනේ කියන එක කොහොම හොඳින් අවබෝධ වුණා මොකද මේ කරන්නේ මේ මොහොතක් පාසා සංකාර වෙලා ඉවරනේ කියන්නේ. ඔව් ඒක වෙලා ඉවරයි. වෙලා ඉවරයි කියන්නේ දැන් අපිට පේන බිත්තිය. හරි සරලව සාමාන්‍ය කෙනෙකුට මේක කියනවා නම් අපිට පේන බිත්තිය. ඔච්චර කතා කරන්නේ නැහැ. එතකොට මේ අරමුණක් එනවා. ඒ අරමුණ සත්‍ය දකින්නවා කියන්නේ ඇත්තට මේ බිත්තිය හැදෙන හැටි දැක්කොත් ඕක තමයි බිත්තිය හැදෙන හැටි. ඒ කියන්නේ මෙතන ওই શબ્දෙත් ඇවිල්ලා වර්ණෙත් ඇවිල්ලා ඒවත් එකතු වෙලා එතකොට මෙතන එහෙම බිත්තිය තියෙනවා නම් ඒක හොඳ බිත්තියක් නරක බිත්තියක්. එතකොට තණ්හාවත් ඇවිල්ලා බිත්තිය තියෙන තැන දැන් උපාදානෙකුත් තියෙන. මොකද බිත්තියක් තියෙනවා. දැන් මේ දැන් අපි දැන් පොත පොත තියෙනවා. දැන් දරුවා දරුවා ඉන්නවා. දැන් අඹගහේ අඹගහක් තියෙනවා. දැන් ඔය ඔක්කොම ටික අපි දන්න නම් ටික ඔක්කොම එකතු කරලා ලෝකයක් තියෙනවා. ගන්න මම හිතුවා ලෝකයක් තියෙනකොට දැන් ඒකට සමුනුත් ඉන්නවා. අයි ඒලෝ ඒලෝ ලෝකෙ දකින්නේ කවුද? එතකොට අර කන්නාඩියෙන් බලලා අපිට පේන රූපේ අපි කියලා හිතා ගන්න එකත් එතරම් තියෙනවා. හැබැයි මෙතන මේ අපිට මේක මේක බොහොම සරලව ගන්න පුළුවන් මේ ධර්මයේ මෙච්චර අවුල් කරගන්න ඕනේ නැහැ. ඔය පරයය බලවම තමයි අවුල් වෙන්නේ. හරි සරලයි. සිතට එන අරමුණ. අරමුණමයි සිත කියන්නේ. ස්කන්ධය කියන්නේ තරමුණම. ස්කන්ධය කියන්නේ ස්කන්ධයෙන් අරමුණ හැදෙන්නේ පොත දකින්න ඒක ස්කන්ධයෙන් හැදෙන්නේ. එතකොට දැන් මේ මොහොතේ සිතට එන අරමුණේ සත්‍ය දකින්නවා කියන්නේ ස්කන්ධයේ උදේවැය දකින්නවා කියන්නේ එකම දේ කියලා. අපි මේ අවබෝධයෙන් කියන්නේ පොතක් කියවලා නෙමෙයි. <laughs> මේක හොඳට මේක හොඳට මෙනෙහි කරනකොට වෙන්නේ දැන් පටිච්ච සමුප්පාදේ මෙනෙහි කරනවා කියන්නේ මේකට. පටිච්චසමුප්පාදේ මෙහෙම කරනවා කියන්නේ අර වාක්‍ය ටික මුල ඉඳන් අගට කියලා අග ඉඳන් මුලට ආයෙ රිවර්ස් කරන එක නෙමෙයි. එහෙමයි මම අනේ ඒකම තමයි වහන්සේගෙන් මේක තමයි ඔබතුමගේ ප්‍රශ්නේ පටිච්චසමුප්පාද අනුලෝම ක්‍රමය කියලා පේලියට කියනවා අර ටික 12. ඊට පස්සේ ආයි පේලියට රිවර්ස් එකට කියනවා 12. අර වාහනයක් ඉස්සරහට පස්සට ගත්තා වගේ වෙන දෙයක් නම් වෙන්නේ නැහැ. ඒකයි මම ඔබ වහන්සේට කිව්වා ඔබ වහන්සේගේ ජජ්මන්ට් මේක අවබෝධ කරලා දෙන්න කියන එක. මේ දැන් හොඳටම වැටහුණා ඒක. මේ එතකොට ජාති ජරා මරණ ශෝක පරිදේව තේරම තියෙන දෙයක් තිබ්බොත් තමයි. එහෙමයි. ඒක තමයි කියන්නේ මේ උපාදානයෙන් මිදෙන සීලය, ආර්යකාන්ත සීලය. ඒක ස්කන්ධයේ උදේවැය දකින්න සීලය, ආර්යකාන්ත සීලය. සිතට එන එන අරමුණේ සත්‍ය දැකීම, දකින්න සීලයයි ආර්යකාන්ත සීලය කියලා අපි කිව්වේ ඒකයි. ඇත්තටම ඒක අපි අපි අපි ගොඩක් ඒවා අපි ගොඩක් ඒවා හදලා කියන්නේ. ඒකට හේතුව මේ ධර්මයේ හොඳට සම්පීඩනය කළා අපි ප්‍රතිපදාව හැදුවා. ඇත්ත. අපි ප්‍රතිපදාව පළමු ආදියර, දෙවෙනි ආදියර, තුන්වෙනි ආදියර, හතරවෙනි ආදියර කියලා ඉස් බැල්මකින් ලෝකෙ දිහා බලන හැටි අනාගාමි භූමියට ප්‍රතිපදාව කියලා, සෝතාපන්න භූමියට ප්‍රතිපදාව කියලා, සෝතාපන්න මාර්ගය තුල කටයුතු කරන ආකාරය කියලා, සෝතාපන්න ඵලයටපත් වෙන ආකාරය කියලා අපි හැම එකම පැහැදිලි කරනවා. අනාගාමි මාර්ගයට ප්‍රතිපදාව කියලා කොහොමද අපි දකින්නේ කොහොමද අරමුණු දිහා බලන්න ඕනේ කොහොමද අනාගාමි ඵලයටපත් වෙනකොට ඵලය ගැන දැනගන්නේ කොහොමද ඵලයටපත් වුණා කියලා දැනගන්න. ඕවා ඉතින් ඒක ඔය දේශනා අධ්‍යයනය කරොත් කවුරු හරි ඇත්තට පුදුමයි නිවන් දැකේ නැත්තම්. එහෙමයි. එහෙමයි. දේශනා මාලාවක් හදන්න ලේසි කෙනෙකුට අපි හිතන්නේ ඒක පහසු කටයුත්තක් කියලා. කවුරු හරි ඒ ධර්මය අවබෝධ කරගෙන මිසක් ඕකනම් කරන්න බෑ කියලා අපි කියනවා. කාට හරි පුළුවන් නම් හදන්න කියලා. මේ මේක සිලබස් එකක් වගේ මේක අධ්‍යයනය කරනවා කියන්නේ කරලා පුළුවන් නම් ඒ වගේම දෙයක් ඒ වගේ පුළුවන් නම් මේවා මේ මුකුත් ඕනේ කරන්න කියන්නේ මේක ලිහිම ආරයන් වහන්සේ එතකොට ඔය චක්කු ප්‍රසාදයේ දැන් මෙතන බාහිරින් යමක් දැන් ඇහැට එක පසලා තින්න සංගති පස්සෝ වෙන තැනම එතන ඒ කියන්නේ මේ මේ චක්කු මේ චක්කුම් කියන ක්‍රියාවලිය සිද්ධ වෙලා ඊට පස්සේ ඒක මම දෙපැත්තට බෙදලා එකක් එළියෙන් එකක් මේ පැත්තෙන් දකින්න මම කියලා මෙත දෙකට බෙදා ගන්නවා නේද යනවා. අත්‍තරම මෙතන එහෙම දෙයක් නෙමෙයි තියෙන්නේ. මෙතන තියෙන්නේ දෙපැත්තක් නෑ. මේක අර අපි රැවටිච්ච භූමිය දෙපැත්තක් තියෙන. එළිය පේනවා කියලා අපිට පේන්නේ. පෘථග්ජන භූමිය. අවිද්‍යාව. අවිද්‍යාව තමයි අපි මේ ඔක්කොම බාහිර කියලා හිතන් ඉන්නේ. එහෙයි. කතා කිව්වමවත් ඉන්නේ නිකන් ඒ ආරණස් මම ඒ අවිද්‍යා භූමිය ගැන තමයි කතා කරේ අපිට වෙන වැරද්ද ඔක්මයි නේද වැරද්ද ඒක එහෙනම් ඒ අතර මේකේ අධ්‍යත් බහිද්දා කියලා අන්ත දෙක බුදුන් වහන්සේ පෙන්නනවා එහෙමයි ඉති දැන් අධ්‍යත් බහිද්දා කියන අන්ත දෙක පෙන්නලා තමයි උප අන්ත දෙක පෙන්නන්නේ පෙන්නලා කියනවා ඒකේ නොයලන කෙනා මහා පුරුෂයා කියලා ඒතර මධ්‍ය ඥානං කියන එක පෙන්නන්නේ දැන් අන්ත දෙක අන්ත දෙක පෙන්නනවා බාහිර තියනවා කියලා ගත්තු අන්තෝ ජටා බයි ජටා එහෙමයි ජටා අර ජටා සූත්‍රය පෙන්නනවානේ ඒක තමයි ජට දෙකක් ගහගෙන මේ ප්‍රජාව අවුලෙන් අවුලටපත් කළා කියලා එහෙමයි එතකොට මෙතන මනාකොට තියෙනවා ඒ අවුල ලිහන කෙනා ගැට දෙකක් හම්බ වෙන්නේ නැති බව මෙතන ඇත්තටම ගැට දෙකක් නැහැ ඒක අවබෝධ කරන කෙනාට තේරෙනවා මේ ඔක්කොම හිතන දෙයක් බාහිර තියෙන දෙයක් නෙමෙයි කියලා බාහිර අපිට මේ පේන තැන දෙයක් නැහැ. අපි හිතන තරයි තියෙන්නේ සංකාරයක්. සංකාරකවත් බාහිර නැහැ. උපාදාය රූපත් බාහිර නැහැ. ඒ ඔක්කොම සංකාර ගොඩේ තියෙන්නේ. එහෙමයි. අනිත් ගැටලුවටත් උත්තරයක් දීලා මම පොඩ්ඩක් නවත්තන්න. මේ අනුහස මේ දැන් මේ මරණය මරණය කියන වචනේ ඉස්සර අපි මරණය කියන්නේ අපි ඔබ කාලය පැනෙව්වා මරණයට උපතක් මරණය මේ අතර කාලයක් ජීවත් වෙනවා කියන එක එහෙමයි අපි සාමාන්‍යයෙන් මේ සම්මුති ලෝකේ අපි ගොඩ නගාගෙන ඉන්නේ ඒ වුණාට දැන් මේ මරණය මේ මොහොතේ සිද්ධ වෙනවා අනේ ඒක ඒක චුට්ටක් ඉගෙන මේ මොහොතේ මලක් ඒ කියන්නේ අනාගතයක් නෙවෙයි මේ මොහොතේ මේ මොහොතේ මැරෙන එක. ඒක පහසු කරගන්න. පහසුවෙන් දකින්නේ කොහොමද? ඒ කියන්නේ මරණය ගැන බියක් නැති කරගන්නේ කොහොමද? ඇත්තටම මේ දැන් දැන් උතර සංඛාරානේ වචන ඔක්කොම එහෙයි ඔය શબ્දයන්නේ තියෙන්නේ අපිට දැන් පොඩි කාලේ ඉඳන් අපිට මේ සිංහල භාෂාවේ තියෙන શબ્දනේ අපිට මේ බඩකිණී කියන්නේ තිබහයි කියන්නේ දැන් දැන් අපි ඇමරිකාවේ ඉපදුනා නම් අපිට කියන්නේ thirsty hungry එතකොට මරණය කියන නමක් නැහැනේ ඇමරිකාව කියන්නේ death කියලානේ එහෙමයි එතකොට මෙතන තියෙන શબ્දයක් නේ එහෙයි එතකොට මේ શબ્දෙට අපි දැන් අර සම්මුතිය තුල දැන් අර කෙනෙක්ගේ හුස්ම ගියාම ශරීර කූඩුව පොළොවට පස් වෙන එක ඒකට දීපු શબ્දනේ ඔය තියෙන්නේ ඒ හැඩතලයට දීපු શબ્දනේ ඔය තියෙන්නේ ඉතින් අර ධර්මයේම තමයි දැන් පොත කියලා දෙයක් නැහැ කියනකොට බාහිර පොතක් හම්බ වෙන්නේ නැහැ ඒක අපේ හිතන එකක් නේ තියෙන්නේ. සබ්ජය ධර්මයයි තියෙන්නේ. එහෙම දෙයක් බාහිර නැහැ. ඒ මරණයක් බාහිර නැහැ. දැන් ඒක හොඳටම වැටහෙක තමයි. මෙතන දැන් අපි දැන් මේ මොහොතේ දැන් අපි අපිට අතීතය ගැන හිතුවත් මේ මොහොතේ අනාගතය ගැන හිතුවත් මේ මොහොතේ හැබැයි මේ මොහොතේත් අපිට දෙයක් හම්බ වෙන්නේ නැහැනේ. පොත කියලා දෙයක් හම්බ වෙන්නේ නැහැනේ. එතකොට මේ මොහොතත් නැහැනේ. මෙතන තුන් කාලෙම බොරුවක් වෙනවානේ. එතකොට තුන් කාලෙන් බොරුවක් කරනකොට <laughs> දැන් මේ ෂනේ විතරයිනේ තියෙන්නේ. මේ පාක් එකක් තියෙනවා එච්චරයිනේ. එතකොට මේ ෂනේ මේක ෂණ සම්පත්තිය කියන්නේ. එතකොට මේ ෂනේ මේ මොහොත මේ මොහොතේ තමයි මේ මොහොතට අයිතිත් නැහැ. හැබැයි මේ මොහොතෙන් යා අපිට නැහැ මුකුත්. එතකොට මේ ෂනේ මේ ෂනේ මේ ෂනේ විතරයි. ඒ ඔතන තමයි ඔබ හන්සේ කියන්නේ මේ මේ මේ මොහොතේ අපි කියන්නේ දැන් මේ සිත පවතින සිතක් නෙමෙයි දැන් ඉපදුණු දවසේ ඉඳලා මරණ කම්ම එක සිතක් තියෙනවා නම් ওই කතාව හරියනවා. එහෙමයි. දැන් එක සිතක් නැහැනේ. ධර්මයේවත් කොහෙවත් නැති දෙයක්. සාමාන්‍යයෙන් අපි උදේට හඬලා හවසට hina වෙන්නේ කොහොමද එක සිතන? එහෙනම් ඒක වෙනස් වෙනවනේ. එහෙනම් මේ පැත්ත බලනකොට විත්‍ය පේනවා. මේ පැත්ත බලනකොට පොත පේනවා. ඒක අපි සිත් පරම්පරාව පෙන්වන්න තමයි අපි කියන්නේ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 ඒකට වැස්ස කියන්නේ වහිනවටනේ. දැන් ගඟ කියලා අපිට අල්ලන්න දෙයක් නැහනේ. ගඟ කියලා ඇත්තම දෙයක් නැහනේ. ඒ ප්‍රවාහයකටනේ කියන්නේ. වැස්ස කියලා ඇත්තම දෙයක් නැහනේ. අර වතුර බිඳු වැටෙන ප්‍රවාහයටනේ කියන්නේ. වේගයටනේ මේ කියන්නේ වේග රූපයක්නේ. තව විදිහකින් දැන් හුලක කියලා කියන්නේ එක තියෙන දෙයක් නෙමෙයිනේ වේගයකටනේ ප්‍රවාහයක්නේ. සිත කියන්නේ ප්‍රවාහයක්. තියෙන එකක් නෙමෙයි. ඒකේ තියෙන දෙයක් නෑ. දැන් එක දිගට ඉන්න හිතක් නෑ. ඉන්න කෙනෙක් නෑ දැන් මැරෙන්න හිතන්නේ කය නෙමෙයිනේ. හිත මේ මොහොතෙත් නැති වෙනවා. ඒ ඔබාන්සාර කියපු දේම මෙතෙන්ට ඇප්ලයි කරන්න විතරයි තියෙන්නේ. ඉතින් මේ ඔක්කොම සංඛාර කිව්වම තේරෙනවා. අපි නෙමෙයි බුදුන් වහන්සේ කියන්නේ සබ්බේ සංඛාර අනිච්චා කිය. බුදුන් වහන්සේ තේරම සංඛාර කොටට දාන්නේ. බුදුන් වහන්සේ ගාවට වාද කරන්න කවුරු හරි ආවම බුදුන් වහන්සේගේ ඇතුලෙන් බුදුන් වහන්සේම කියන වචනයක් තමයි තදංක පච්චපස්සයක්. තදංක පච්චපස්සය කියන්නේ ඔක්කොම ස්පර්ශයෙන් එනව සංකාර කියලා. සංකාර කියලා කියන්නේ සංකාර කියන්නේ શબ્දයක් විතරයි කියන්නේ. එහෙනම් බුදුන් වහන්සේම ඒක ස්පර්ශය විතරයි කියන්නේ තදංක පච්චපච්චය. ඒ කියන්නේ ඒක ඇත්තක් නෙමෙයි කියන්නේ බොරුවක් කියන්නේ. තව පැත්තකින් බැලුවා. දැන් මේ දැන් අපි බොරු ලෝකෙකනේ ඉන්නේ. ඒක බොරු ලෝකේ ඇත්ත වගේ ඉන්නේ කොහොමද? බොරු ලෝකේ ඇත්ත වගේ ඉන්නවනේ කට්ටිය. ඒ සම්මුතිය තුළ හිර වෙලා ඒක එහෙමම වෙනවා. එතකොට සම්මුතිය කියලා දෙයක්ත් තියෙනවා කියලා හදාගෙන හිර වෙලා තියෙන එහෙම දෙයක්ත් හදාගෙන ඉන්නවා කියලා දෙයක්ත් හදාගෙන. ඔව් බලන්න ඔක්කොම වචනවල තියෙනවානේ මේ වචනයක් කියනකොටම ලෝකයක් තියෙනවා. කතා කරන්නවත් බෑ මේ ධර්මය අවබෝධ වුණොත්. <laughs> ඒ කතා කරන්න බෑ තමයි. අර මම ප්‍රශ්නයක් හරියට හදාගන්න තු අහන්නත් බෑ තමයි. <laughs> <laughs> ඒක වැටහෙනවා. ඒක මහා ප්‍රඥාවකට තමයි ඇත්තටම හස් වෙන්නේ නේද? ඒ කියන්නේ ආරණාස ධම්මට අහපු ප්‍රශ්නේ වැරද්ද වැටහෙනවා. ඒ කියන්නේ ඔබ වහන්සේ දැන් මුලින් පටිච්චසමුප්පාදේ මේ ශරණය තුල සිද්ධ වෙනවා කියන එක තේරුම් කරාට පස්සේ ආයේ එතනින් එහා අහන්න දෙයක් නැහැ. ඇත්තටම අපි අපි දැන් කිව්වහම ගොඩාක් ඔය විද්වත්තු ඉන්නවානේ. සම්මුතිය තුළ විද්වත්තු ඉන්නවානේ නම දාගෙන ලේබල් එකක් ගහගෙන ඒ අයට ටිකක් අවුල් වෙනවා. ඒකට හේතුව දත්ත ලෝඩ් එක වැඩි. ලෝඩ් එක එකපාර අඩිපැතට ගහන්න බෑ ලොරිය අර අර අර ලොරිය බඩු බාන වගේ එකපාරට හලන්න බෑ. හලා ගන්න බැරුව අවුල් වෙනවා. දැන් අපි කියනවානේ මේ ෂණේ විතරයි කියලා. ඒතකොට මේ ෂණේ දකින්න කියනවානේ. අපි දැන් චතුරාර්ය සත්‍ය ෂණේ පෙන්නනවානේ. මේ පොත පොත පොත තියනවා කියලා ගත්ත එක සමුදේ. පොතක් තියෙන තැනමයි පොතක් තිබ්බොත් තමයි දුකක් තියෙන්නේ. සමුදය සත්‍ය තියෙන තැන දුක සත්‍ය. හැබැයි එතන පොතක් නැති බව දකින තැන නිරෝධ සත්‍ය. හැබැයි ඒ දැකින එකයි මාර්ග සත්‍ය. චතුරාර්ය සත්‍ය මේන අරමුණේ පොත දකින විදිහේ තියෙනවා. ওই පොත දකින හිත පුදුමාකාර විදිහට දැන් ප්‍රසිද්ධ වෙගෙන යනවා. මොකද ඒ උපමාවම දීලා අන්තිමට ඒක අපිට පහසු නිසා මොකද නැත්නම් ඔක්කොම පටලව ගන්න හින්දා මොකද මේ ඔක්කොම පෙන්වන්න තියෙනවා. මේ පොත දකින හිත චතුරාර්ය සත්‍ය විතරක් නෙමෙයි. ආරෂ්ඨායක මාර්ගයත් උතරමයි තියෙන්නේ. ඔතනමයි සත්‍විස් බෝධිපා ඔව් සත්‍විස් බෝධිපාශික ධර්මම මෙතන තියෙන්නේ ඔතන ඔය හිතේ සත්‍ය දකින්න තන සතර සම්ප්‍රදාන වීර්ය චන්දන් ජනේති වායමති විරියං ආරාති චිත්තම් පග්ගඤ්ඤාති පජාති මොන සිතද මේ දැන් ගත්ත සිතයි පග්ගඤ්ඤාති පජාති කියලා අයින් කරන්න මේ එන අරමුණ මේ සත්‍ය දැකලා මිදෙන්නේ සතර සතර සතර සම්ප්‍රදාන වීර්ය ඒකත් මේ අරමුණේ තියෙන්නේ ඒ සතර හත චතුරාර්ය සත්‍යත් මේ අරමුණේ තියෙන. ආරස්ථානක මාර්ගය ගත්තා සම්මා දිට්ඨිය පටන් ගන්නෙත් මෙතනින්මයි. අයි මේ නාම රූප දෙක දැන් බාහිර දෙයක් නැති බව, සිතේ දෙයක් නැති බව. මේ බාහිරත් සිතේ දෙයක් නැති බව දකින්න තුලිනුයි ආරස්ථානක මාර්ගය පටන් ගන්නෙ. සම්මා දිට්ඨිය මෙතනින් එන්නේ. සම්මා ආජීවයේ දැකීම, සම්මා වායාමිත වෑයම් කිරීම, සම්මා සංකප්ප මේ සංකල්පනා මේ නිවැරදි සංකල්පන. සම්මා සංකප්ප, සම්මා සති, සම්මා සමාධි ඔක්කොම මෙතන තියෙන්නේ. මම මේ ශරේ අරනවා වෙන මොන මේ මාර්ගයනේ ආරෂ්ඨාංග මාර්ගය කියන්නේ ප්‍රතිපදාවනේ ඒක මේ සිත එක්සෙනික සිතක උදේවැය දකින්න එකයි ආරෂ්ඨාංග මාර්ගය වෙන එකක් නෑ ඔක්කොම දැන් මෙහෙම කිව්වම ඔක්කොම හොල්මන් නේද ඒක ඒක අවබෝධ වුණාට පස්සේ ඉතින් ආයේ වෙන අහන්න ප්‍රශ්නත් නෑ ඇත්තටම මීට වැඩි ආందోලනයක් මෑත යෝගයේ අපි දකින්නේ නෑ අපි දකින්න ඒ කියන්නේ මේ ලියලා තියෙන පොත්පත් සේරම අනිත් පැත්ත ගහනවා. එහෙයි. ඔය ලියන ඔය දැන් පටිච්චසමුපාදයේ කැඩුවක් කාල තුනකට. දහම් පාසලේ ළමයින්ට දැන් ලකුණුත් දීලා දශක ගණනක් තිස්සේ දැන් වයසටත් ගිහිල්ලා ලකුණු ගත්තා. ඒ අය දැන් අනිත් අයට ලකුණු දෙනවා. ගිය ආත්මෙටයි ඊගා කියන්නේ ඉපදෙන්න ඉපදෙන්න දැන් කාල තුනකට දැම්මා. ආත්ම තුනකට දැම්මා. මේ ආත්මෙට කොටසක් දැම්මා. ගිය ආත්මෙට ටිකක් දැම්මා. ඊටු ටික දැම්මා ඊගාව ආත්මෙට. දාලා අන්තිමව තුන් කාලයකට පටිච්චසමුප්පාදේ දාලා අන්තිමව කාටවත් නිවන් දකින්න බැරි අර නිකන් ඔම්ලට් එකක් වගේ එකක් හදාගෙන ඉන්නවා. තුන් කාලයක් දැන් මේක අකාලික දහමක කොහෙද තුන් කාලයක්? දැන් ඊට පස්සේ ගියාත්මක දාලා තියෙන අවිද්‍යාවයි සංකාර. මේ ආත්මක දාලා තියෙන මැද ටික. අග ටික දාලා තියෙන ලබන ආත්මෙට. මේ මොන විකාරයක්ද මේ? දැන් දාලා තියෙන්නේ අපි නෙමෙයි, SMS එකයි නෙමෙයි. ඔය පොත් බැලුවොත් එහෙම අතරම පුදුම හිතනවා මේ ධර්මයේ සත්‍ය එළියටම මේ පොත් දීලා තියෙනවා. ඒතකොට මෙච්චර කාලයක් එයාට දීලා තිබුණු පිළිගැනීම. ඒ අය නිකන් අර දාගෙන හිටපු තැන ඔක්කොම බිඳ වැටෙනවා. නෑ සති ගුරුවරු විදියට ওই දත්ත ගමහ ගබඩාවක් ඕක හිර කරගෙන ඉඳලා දැන් ඒව තමයි මෙහෙලෙහි අහන්නේ මේක කොහොමද වෙන්නේ මේක කොහොමද වෙන්නේ කියලා මොකද දැන් ඒක ඒ ඒ දත්ත ගබඩාව තමයි දැන් ප්‍රශ්නේ වෙලා තියෙන්නේ. ප්‍රශ්නේ වෙලා තියෙන්නේ. දැන් ඇත්තටම බැලුවොත් එළියේ තියෙන ප්‍රශ්නයක් නෙමෙයි දැන් හොයන්නේ. දාගත්ත දත්ත ටික විසඳගන්නේ කොහොමද කියලා හොයන්නේ. ඒක ලියාගන්නේ කොහොමද? ඒක ඒ එහෙමයි. දැන් ඉතින් ආයේ අහන්න ප්‍රශ්නයක් නෑ. ඇත්තටම ආරයන් වහන්සේ. නෑ ඇත්තටම මේ මේක හොඳට මතු ඒ කියන්නේ දැන් මෙතන මේ අපි මෙහෙම ක්‍රියා සරලව කතා කරන්නේ. අපි කතා කරන්නේ hina වෙලා බොහොම සරලව. අපි මේ බයලජි කතා කරන්නේ නැහැනේ. අපි hina වෙලා බොහොම සරලව කතා කරන්නේ. නමුත් මේකේ තියෙන ගැඹීරකම එහෙමයි. ආරයන් වහන්සේ ඒ ගැන ඒ ගැන හොයන්න යන්නෙත් නෑ. මොකද ආරයන් වහන්සේ ඔය කියපු දේ තුලින් ඒ ගැඹුර ඒ ගැඹුර ගැන හොයන්න ගියොත් ඉහිර වෙනවා ඒකදී හොඳයි මේ සරලත්වයෙන් මේක දකින්න එක කියලා හිතෙනවා. ඔව් ඇත්ත ඇත්ත. ඒක හොයාගත්ත හැකි ඒක හොයාගත්ත හැකි මෙතන හරියට අවබෝධ වුණොත්. ඒක ඒක හරි. අපි හැබැයි මෙතන වටිනා කාරණා ටිකක් හැබැයි මෙතන තියෙනවා සැඟවිලා තියෙනවා අලුයට අර ගිනි පුපුරු වගේ මේ කියන්නේ මේ අපි ධර්මයේ හොයන්නේ ගොඩක් වෙලාවට අපි මේ ධර්මයේම දෙයක් කරගෙන ඉන්නවා නිවනක් දෙයක් කරගෙන ඉන්නවා නිවන කියලා දෙයක්වත් නැහැනේ ඒකයි මෙතන තියෙන ලොකුම මේ මෙතන මේ තියෙන එක යන්නේ අපි මේ අර ගැටෙනවා කියන එක දැන් ওই පටික සම්පස්සයට අධිවචන සම්පස්සයක් කියනවනේ එතකොට පටික සම්පස්සයක් කියනවා මෙතන කිරණයක්නේ අපි කියනවා මෙතන ආලෝක කිරණයක් එන්නේ මේකට අපි චිත්තයක් කියන එක අපි ගන්නවානේ මේ ටික ඔක්කොම එකතු වුණාම චිත්තය කියලා. එහෙයි. ඒකම තමයි මුළු ධර්මෙම තියෙන්නේ. එහෙයි. ධර්මය කියලා ඇත්තට ඒ මුකුත් නැහැ. ධර්මය තියෙනවා කියලා තව වචනෙන් කියනකොට තියෙනවා වගේ. ධර්මය කියන්නේ දෙයක් නැති බවමයි. එහෙමමයි. අපි කියන්නේ ඉදක්පත්තාවය නැති බව අවබෝධ කරගන්නයි මෙච්චර මේ ධර්මදේශනාව ඒ කියන්නේ මෙච්චර මහා ධර්මස්කන්ධයක් කරන්න බුදුහාමුදුරන්ට සිද්ධ වුණේ. මම බුදුහාමුදුරන්ට සිද්ධ වුණේ ඒක පෑදිලි කරා. හැබැයි බුදුහාමුදුරන්ට අරව ඇත්ත ඔය කියන එකට අවබෝධ කරලා තියෙන මුකුත් නැති බව බලන්න. <laughs> එහේ ඒක නැති බව අවබෝධ කිරීම අමාරු මොකද දැන් තියෙන බවමයි මෙච්චර කාලයක් ඒ කියන්නේ මෙච්චර කාලයක් අපි පිරු පුරුද්දේ තියෙන බවක් හඟවන්න ඒක නැති බව ඔප්පු කරගන්න හරීම ඒක හැබැයි මේ මේ ආත්ම සංඥාවම තියෙන බව එහේ දැන් ඒ කියන්නේ මේ අපි දැන් ආත්මීය ස්වභාවය ඇදිලා තියෙන තියනවා කියන දැන් අර සමුදේනේ විතරම සමුදේ සමුදේ සමුදේනේ ස්පාර්ක් එකට එන්නේ ස්පාර්ක් එක නැති වෙනවානේ හැබැයි ඊගාව ස්පාර්ක් එක ඊට කලින් අපිට වේගය තුල දැනෙනවා ඇල ඇල වෙනවා එකට එකට ඇල වෙනවා දැන් මේක නැති වෙන්න නැති වෙන්න ඕනේ නැති වෙන්න කලින් අනිත් එක වේගයත් තුල අපිට එනවා වගේ දැනෙනවා තියෙනවා වගේ දැනෙනවා ඊට පස්සේ ඒකත් වෙනවා ඒකත් වෙනවා ඒකත් වෙනවා දැන් මේ මේ මේ මේ මේ සිත ඒ විදිහට තමයි මේ වැඩ කරන්නේ ඒ කියන්නේ බඹරේ කරකිනවා වගේ දැන් බඹරේ නැවතුනොත් වැටෙන්නේ නැහැ දැන් බඹරේ කරකුනොත් වැටෙන්නේ නැහැනේ ඔන්න ඔය වගේ බඹර විසින් බල ගැන්වෙලා අර සිත ප්‍රාහය විසින් සිතක් බවට ආත්මයක් බවට බල ගැන්වෙලා. එහෙමයි. ඒක අර එක ඒක අර එක සිතක් එක සිතක් දකින්න කියන්නේ. ඒක අර ගිනි බෝලයක් දකින්න වගේ ඒකද සිත් ඔක්කොම ඒ වගේ කියලා දකින්න කියන්නේ. අර පුබ්බේන වාසානුස්සය ඥානය කියන්නේත් ඒකමයි. කඳපිලිවෙත් දකින එක පෙර හටගත් සිත් කඳපිලිවෙත් දැන් මේ සිතත් ඒ අර බඹරේ තුලයි මේක එන්නේ වේගය තුලයි එන්නේ අපේ මෙතන වැඩගත්ම දේ තමයි දැන් මෙතන දැන් මේ මොහොතේ අපි ඇස් අරනකොට ලෝකයක් මැවෙනවනේ. එහෙයි. දැන් ඇස් වහනකොට ලෝකේ නැහැනේ. අර බල්ලා පොකුණට එබෙනවා වගේ. එහෙයි. බල්ලා පොකුණට එබෙනකොට බල්ලෙක් ඉන්නවා. ආයි බල්ලා එළියට එනකොට බල්ලා නැහැ. නමුත් බල්ලා පස්සට ගිහිල්ලා හති අරිනවනේ බුරලා බුරලා. එතකොට බල්ලා හිතනවනේ අරයා තාම ඇතුලේ ඉන්නවා කියලා. එහෙමයි. බල්ලා හිතන්නේ අතර බල්ලෙක් ඉන්නවා කියලානේ. එහෙමයි. දැන් අපිත් එහෙමනේ. අපි හිතන්නේ මේ ලෝකයක් තියෙනවා කියලානේ. එහෙමයි. එහෙමයි කන්නාඩියට ගිහිල්ලා ඇදෙනකොට ඉන්නවා මම. එතනත් ඉන්නවා හැම මේ හැම තැනම ඒක ඒ ඒ විදිහට ඒ විදිහට දැක දැක දැක දැක දැන් මෙතන තියෙන මෙතන තියෙන වේගය තුල අතිසියුම් කාරණා ගොඩාක් තියෙනවා. එකක් තමයි දැන් මේ මොහොතේ අස්සාරනකොට පේනවනේ ලෝකයක් තියෙනවා. අස්සහනකොට නෑනේ. හැබැයි ආයමත් අස්සාරනකොට තියෙන ඒ දැන් ඒ ලෝකෙ නෙමෙයි එහෙමයි. ඔතන ලෝකෙත් අභිසංකරණයක් වෙනවා. ඒ කියන්නේ වෙනස් වෙනවා. විපරිණාම වෙනවා කිව්වේ ඒකයි. ඒකයි සික්ඛා එක උපදේ සික්ඛා එක නිරුද්ධ සංඥා එක උපදේ සංඥා එක නිරුද්ධ කියන්නේ. එකම සංඥාව නෙමෙයි තියෙන්නේ. එහෙමයි. දැන් මේ මොහොතේ අස්වරණකොට ලෝකයක් තියෙනවා. ආය අස්වහනකොට ලෝකේ නැහැනේ. ආය අස්වරණකොට තියෙන්නේ ඒ ලෝකේ නෙමෙයි. එහෙයි. එතන එක්ක පොඩි වෙනසක් හරි වුණොත් තමයි අපිට ආත්ම ගතියක් තියෙන්නේ. ඒකනේ අපි මේ එකම කෑම කන්න කැමති නැත්තේ. එකම ඇඳුම අඳින්න කැමති නැත්තේ. අපි ඒක වෙනස් කරන්න උත්සාහ හොඳ එකක් ඊට වැඩිය හොඳ එකක්. ඒකනේ අර පොඩි ළමයා එක එක ලොකු පන්ති වලට යන්නේ. අර වෙනස් වෙනවනේ ලොකු වෙනවනේ එන්නේ. දැන් අපි ඉගෙනගෙන වැඩකාරය වෙනවනේ ලොකු වෙනවනේ එන්නේ. දැන් ආත්ම කතාව ඕමනේ ඇදිලා තියෙන්නේ. දැන් අන්තිමට කඩාගෙන වැටෙනවනේ අර ගහ කඩන් වැටෙනවා වගේ මැරලා යනවනේ. ඒක දරා ගන්න බෑ. අයි අර දිගටම ආවේ වැඩි කර කරනේ. ඒකේ වැඩි කරන ක්‍රමයේ තිබුණේ අඩු කරන ක්‍රමයක්. නිස්සරණයක් තිබුණේ නැහැ. ඒක තිබුණේ රැස් කරන ක්‍රමයක් මිසක් අස් කරන ක්‍රමයක් නෙවෙයි. අද ශිෂ්‍යත්වයට කරා ඊට පස්සේ ඕ ලෙවල් කරා ඊට පස්සේ ඒ ලෙවල් කරා ඊට පස්සේ ඩිග්‍රී ගත්තා ඊට පස්සේ ජොබ් එකක් කරා ඊට පස්සේ ළමෙක් හදාගත්තා නේ එහෙමනේ එක සාදම්පද ගත්තා ඊට පස්සේ දිව්‍ය ලෝක යනවානේ නේ ඊට පස්සේ මෛත්‍රී බුදුන්ගේ කාලේ බුදු වෙනවා නේ යනවා නිවන් දකින්න නේ කවුද ඒ concept එක හැදුවේ දන්නේ <laughs> රණස මම හිතන්නේ දහම නැති කාලේ මොනවා හරි දේශනා කරන්නත් ඕනේ නේද? මේ කතාවේ මෛත්‍රී බුදුරුත් මේ මොහොතේම දකිනවා කියනකොට තමයි දරා ගන්න බැරි වෙන්නේ අපේ අම්මලාට. එහෙමයි. මෙතන මේ බුද්ධ ස්වභාවයෙන් දැන් බාහිරත් දෙයක් නැහැ පොත කියලා. හිතෙත් දෙයක් නැහැ. එතකොට මෙතන ශුන්‍යතාවයට එනවා. එතන කෙනෙක් නැහැ. එතන බුද්ධ ස්වභාවය. එතන කෙනෙක් නැහැ. එතන එතන කෙනෙක් දැන් කෙනෙක් පොත තිබ්බොත් තමයි දෙයක් තියෙන්නේ. පොත නැති නිසා මෙතන කෙනෙක් නැහැ. එතකොට බුද්ධ ස්වභාවයනේ. ඒ බුද්ධ ස්වභාවය තුළ කෙනෙක් පුජ්‍යලෙන්නේ නැහැ නේද? දැන් ආර්ය භූමියේ කෙනෙක් පුජ්‍යලෙන්නේ නැහැ නේද? නාම රූප ආර්ය භූමියේ නාම රූප කතාවක් නැහැ නේද? නාම රූප කියන සිතුවිලි වල නිසා සිතුවිලි නැහැනේ මෙතන අවදියනේ මේ ඥානෙ ඥානෙට දෙන්නේ දැනෙන්නේ. ඒක සිතුවිලි නෙමෙයිනේ. ඥායස්ස අධිගමය නිබ්බාන සත්‍ය ක්‍රියාව කියනවානේ. ඒතර එතන මෛත්‍රී ස්වභාවය තමයි දැන් මෙතන පක්කටයක් ගත්තොත් අපි අර කියන්නේ මේ අහුවනේ දේශනේ. පස් කැටේ අර කුඩු කරලා කුඩු කරලා ගත්තාම අර වැලි කැට වගේ අංශු වගේ කැඩෙනවානේ. හැබැයි ගම් ටිකක් අරන් ආයිමත් මේ ටික සේරම එකතු කරලා ගුලි කරොත් පස් කැටේ වගේ හයි වෙනවානේ. එතකොට මේ අංශු ටික සේරම වගේ තමයි දැන් මේ අවබෝධය ඇති වුණාට පස්සේ අර පස් කැටේ වගේ අර අංශු වගේ පස් කැටේ හැදිලා තියෙන මේ සේරම එකට බැඳිලා තියෙන්නේ ප්‍රබාදාම උලංග මේ සේරම තමන්මයි අර පස් කැටේ අංශු වගේ අර අංශු සේරම එකතු වෙලා දැන් මේ වෙන් කරන්න බෑ තමන් සපාදහමට එකතු වෙනවා කියන එක ලොකු කතාවක්. ඔය ආර්ය භූමිය කියන එක ලොකු කතාවක්. ඕක මේ කෙනෙක් පුජ්‍යලයක් නැහැ. කෙලිම කෙනා මැරිලා ඉවරයි. ඒකයි සලායතන නිරෝධෝ නිබ්බානෝ එතන පෙන්නලා සෝපටිසේද නිබ්බාන කියලා මරණයත් එතනම පෙන්නනවා. ඇත්තම කිව්වොත් සම්මුතිය තුළ. මම දෙපාරක් මැරෙනවා. ඒකට හේතුව තමයි මම චිත්ත ඇතුලේ මැරිලා ඉවරයි. එතකොට මෙයා සබාධාමට සබාධාමට එකතු වෙලා ඉන්නවා. සබාධාම කියන්නේ අද්දා මේ තන එකම ස්වභාවයක් තියෙන්නේ. ඒ ස්වභාවය මෛත්‍රී ස්වභාවය අප්‍රමාණ චේත විමුක්තියක් තියෙනවා. අප්‍රමාණ චිත්ත විමුක්තිය උතරයි තියෙන මහා මෛත්‍රිය. මහා මෛත්‍රිය සිතුවිලියෙන් කාටවත් හම්බ වෙන්නේ නැහැ. දැන් ඔය දැන් ඔය දැන් ඔය මෛත්‍රී කරන අය ඉන්නවනේ සිතුවිලි වලින්. ওই තරම් පටලවිල්ලක් අපි දැකලා නැහැ කොහෙවත්. ඒගොල්ලෝ හිතන් ඉන්න අයගොල්ලෝ මෛත්‍රී කරනවා කියලා. බලනකොට මේ අවිද්‍යාව මිත්‍යා දෘෂ්ටික භූමියේ මෛත්‍රී කරන්නේ. එහෙම ආරයන් හසල් මෙන්න මේ ධර්මය වැටහෙන්න වැටහෙන්න මෙතන මේ මහා මෛත්‍රිය තියෙන තැන ඒ බුද්ධ ස්වභාවය තුළ මෛත්‍රී බුද්ධ ස්වභාවයයි තියෙන්නේ මෛත්‍රී බුදුන් දැක නිවන් දකින්නවා කිව්වේ ආශ්‍රව කෙල ෂේවිගෙන යන්නේ ඔන්න ඔය ස්වභාවය තුළේ ඒක අති ගැඹුරු ඔය කියන ටික ඒකද ලෝකයා කෙරෙහි දැන් මේ අනිත් හිරවලා ඉන්න සම්මුතිය තුළ හිරවලා ඉන්න ලෝකයා දැන් මට සත්‍ය අවබෝධ වෙන තරමට අර ලෝකයා කෙරෙහි මහා අනුකම්පාවක් මෛත්‍රිය උපදිනවා. මහා කරුණාවක් මෛත්‍රියක් තමයි උපදින්නේ. එහෙමයි. ඒ සිද්ධ වෙන වැරද්ද ඒගොල්ලන්ට අවබෝධ කරගන්න බැරුව ඒ ඒ ක්‍රියාදාමයේ ඇත්තටම සාමාන්‍ය දැන් මිනිස්යාගේ මිනිස්යා විසින් හදාගත් එකක් තමයි අර භවගාමීනේ දැන් මේ අතරම බෞද්ධ කියන්නේ අපි කියවන මේ භවයේ භව නිරෝධය දැකීමයි බෞද්ධ කියන්නේ කියලා බාහිර දෙයක් නැති බව දැකීමයි භව නිරෝධය කියලා භව නිරෝධය දැකීමයි බෞද්ධ කියන්නේ කියලා නැතු බෞද්ධයෙක් වෙන්නේ නැහැ කියලා. හැබැයි ඒ තුළ තමයි සංඥා සුකුම ස්වභාවය තුළ සුගති පරායනත් වෙන්නේ. අපි ඒකත් වෙන්නවානේ. අපි ඒකත් වෙන්නවානේ මේ සංඥාව තමයි කියලා මේ හැමතැනම යට යන්නේ බේස් එකේ. රාග දේශම බේස් එකේ කම්පන සංජන ස්වභාවය තුළ ලෝකෙට තියෙන ස්වභාවයක් දැනෙන ස්වභාවයක් කම්පනය තුළ තියෙන ඒක දැනෙන සංඥා සුකුම ස්වභාවයක් තියෙන්නේ. ඒක රාගදේ අර ආසක්ඛ්‍ය ඥාණයට හසු වෙන්නේ. ඒ සංඥා සුකුම ස්වභාවය තමයි මේකේ තියෙන්නේ. එහෙමයි. ඒක තමයි විවේක ප්‍රීති සුඛම සත් සංඥාව සමාජ ප්‍රීති සුඛම සත් සංඥාව කියලා ওই සංඥා සුඛම වෙන ගමනයි සංඥා අபிසංකරණ නිරෝධයක් කරා යන ගමනයි නිවන් මඟ. මේක වෙනම පාත් එකක්. ඒ කියන්නේ සංඥාවනේ. අපි දැන් ඔය රූපෙට එනකොට හැඩතලයක්. ඒ හැඩතලේ රූප සංඥාවක්නේ. අපි අරූපය ගැන කතා කරේ. එතනම තමයි තියෙන්නේ නිවන් මඟ. ඒ කියන්නේ නැවතත් සකස් වෙන හේතුව තියෙනවා. ඒ සංඥාව සුකුම ස්වභාවය තුළ සංඥා බැසගෙන තිබුණොත් කොහෙ බැස ගැනීම තුල සංඥානේ සංඥා අபிසංකරණයක් තුලයි නැවත උපදින්නේ. එහෙයි. අවිද්‍යාව භූමියේ මිත්‍යා දෘෂ්ටික භූමිය ලෝකයක් තියනවා කියලා ගත්ත භූමිය. එතන සත්‍ය දැකලා මිදෙන තැන එතන සංඥා අபிසංකරණ නිරෝධයක් කරා යනවා. එහෙමයි. නැවත සකස්මක් බලාපොරොත්තු වෙන්නේ එයා අනාගතය ගැන හීනමවන්න ලෝකයක් තියනවා කියලා හිතාගෙන ලෝකේ රස විඳින්න කාමයේ සුවිනෙය ගේදන් කියන්නේ ඒකයි. අම්සප විදීමේ ඒ ලෞකික සප සම්පත් පස්සේ දුවන්නේ නැහැ. අන්න එතනයි තියෙන්නේ දික්ඛින්ච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කියන තැන. කාමේසු විනේය ගේදන්නහි ජාතු ගබ්බසෙයම් පොන්රේවි. නැවත ගර්භයක උපදින හේතු නැහැ. එතනයි සුද්ධාවාස අනාගාමි භූමි. රූපෙනුත් මෙදලා නාමෙනුත් මෙදිනු තැනයි සුද්ධාවාස කියන්නේ. එහෙමයි. මේ ධර්මයේ අපි කියාගෙන කියාගෙන යනවා. හැබැයි මේවා එකින් එකට තව හුඟක් ගැඹුරට විග්‍රහ කරන්න තියෙනවා. right ප්‍රතිපදාව බැලුවම ඔතනට ඉන්නේ කොහොමද? ඔතන ඉන්නේ කොහොමද? ඔතන කටයුතු සිද්ධ වෙන්නේ කොහොමද? එකේ මේක විශාල පර්යායක් පෙන්වන්න තනක් තියෙනවා ඔතන. මොකද ඔක පහසු නෑ. පහසු කටයුත්තක් නෙමෙයි. ඒ අවබෝධයෙන්ම දේශනා කරන්නේ පහසු කටයුත්තක් නෙවෙයි. පහසු කටයුත්තක් නෙවෙයි. උන්වහන්සේ අවබෝධය අවබෝධ කරගෙන දැන් දේශනා කරන නිසා දැන් අපිට අවබෝධ කරන්න ලේසි වෙනවා. <laughs> හොඳයි එහෙම පහසුයි. <laughs> අර ජටා සූත්‍රය පෙන්නනවා අර අර શબ્දයයි අර අරවා ගැට ගැහෙන ගැටෙන එක ගැන ඒකේ ජටා සූත්‍රය අපි අන්තෝ ජටා බහි ජටා ජටාහි ජටිතා පදා කන්තං කුච්චම ගෝතෝමි සෝවිමයි විදේර ජටා කියනවනේ හැබැයි ඊට පස්සේ අපි කියනවානේ ඒකට බුදුන් වහන්සේ කියනවානේ කවුද මේ ජටා ලියන්නේ කියලා එතනදි කියනවා සීලේ පටිච්චය නරෝසපඤ්ඤ චිත්තපඤ්ඤන්ත භාවයන් ආතාපේ නිපකෝ බික්කු කොයිම විදටේ ජටා කියලා. හැබැයි යෝකි බලන්න ඊගාව සූත්‍රය බැලුවාම යේසං රාගෝච දෝසෝච අවිජ්ජාච විරාජිතා. එතන කියන්නේ විරාජිතා කියලා. ඒ කියන්නේ මේ සිත සිත මැකෙනවා කියන එකක් කියනවා. යේසං රාග දේශ මොහ තුනී වෙනතර සිත මැකෙනවා. අවිද්‍යා අවිද්‍යාවට විරාජිතා. ඒ කියන්නේ අවිද්‍යාවත් මෙතන නිරෝධ වෙන තැන මේ යන්නේ. මේ සිත විරාජිතා කියන්නේ අර විරාගය කියන්නේ අර ඒ වගේ සිත මැකෙන ස්වභාව. කීලාසවා අරහත්තා තේසං විජසිතා ජටා. ඒ කියන්නේ අන්නේ ඒ ඒ ජටා ලිහෙන හැටි. හැබැයි උතන ඊගාව සූත්‍රය බැලුවාම ඒකේ තියෙන්නේ ශබ්ද රූප ගැට ගැහෙනවා වගේ කතාවක්. දන්නවද ඒ සූත්‍රය නෑ නේද? නෑ. ඒකේ තියෙනවා යච්ච නාමංච රූපංච අසේසං උපරුජ්ජති යන්න කියන. නාම රූප දෙක ගැට ගැහෙන්නේ නැත්තම් කියනවා. ඒක කියලා කියනවා පටිගන් රූප සංඥාස. අර රූප සංඥා පටිග ගැට නෑ කියන එකට එතන සහ ජිත්තචේ ජට අන්න එතනයි. ඒව ගැට ගැහෙන්නේ නැති තැනයි. අර අර શબ્දයයි වර්ණයයි අපි මේ කියන්නේ මේවා ලං කළ ටිකක් මේවා ගැට ගැහෙන්නේ නැති තැනයි මේ ජටාව ලිහෙන තැන. මේ ගොඩක් වෙලාවට මේවට විග්‍රහ දෙනකොට සිංහල පරිවර්තන දිහා බැලුවම අවබෝධයක් නැතුව දීපු බවක් තමයි පේන්නේ. ඒ වගේම මේ දෘෂ්ටි බැලුවාම ඒ කියන්නේ මේ ලෝකයක් තියෙනවා කියලා හිතාගෙන නිවනත් ඊස්ගා කරනවා. නිවන කියලා දෙයක්ත් තියෙනවා කියලා එහෙමත් මේ අපි දැක්ක මේ මෑත කාලෙත් මේ සාරලාට අවදිති කනගාටු කියන වික්ෂණ වහන්සේලා එහෙමත් හිතාගෙන එහෙම දෙයක් තියෙනවා කියලාත් හිතාගෙන මේ මොන මොනවද කියන්නේ කියලා තේරෙන්නේ නැහැ. කිසිම අවබෝධයක් නැහැ කියන්නේ. මිත්‍යා දෘෂ්ටිකයි තව බැලුවාම බුදුමයි බුදුන් වහන්සේ ඉතින් අනාගත වාක්‍ය කියලා තියෙන අනාගතේ භික්ෂුන් වහන්සේලා මේ ශුන්්‍යත පටිසංයුක්ත දේශනාවලට අහුම්කම් දෙන්නේ නැහැ කියලා ඒක නිසා මේ ශාසනය විනාශ වෙන්න හේතු වෙනවා කියලා. අරනාස ඔබවහන්සේ දැන් අර ඔතන කිව්වා රාග දේශ මොහ තුනී වෙන තන තුනී වෙන තන කියන එක. එතකොට ඔන්න ඔතන ඔන්න ඔතන දැන් සතර කමඨහන් වඩනවනේ. අන්න ඒ සතර කමඨහන් වැඩිමනුත් වෙන්නේ ඔය රාග දේශ මොහ තුනී වෙන තුනී වීම නේද? ඔව් ඉතින් සතර කමඨහන් වඩලා බලන්න. ඒක වෙනවා නම් ඉතින් හොඳයි නේද? ඉතින් හොඳයි නිවන් දකින්න. ඔය සතර කමටහන් නෑ. යා හරි විදියට වැඩනවා නම් කමන්නේ. ඔබතුමිය කියලා බලන්න සතර කමටහන් මොනවද කියන්නේ? මෙත්තානුස්සති, අසුභානුස්සති, මරණානුස්සති, බුද්ධානුස්සති. දැන් බුද්ධානුස්සති වඩන්න දන්නවද? බුද්ධානුස්සතිය වඩන්නේ නැහැ. මම දන්නේ අර අර තුන හරියට වැඩෙනවා නම් බුද්ධානුස්සතිය. මෙහෙමයි. දැන් සූත්‍රේ වරදක් නෑනේ. දැන් මරණානුස්සතිය වඩනවා නම් මේ ෂනේ දකින්න එපා. ඉහළට ගත්ත උස්ම පහළට හෙලන්න කලින් එයා දකින්න එපා ෂනේක මරණේ. ඒ එතනට මරණානුස්සතිය වඩනවත් දන්නේ එතනට වඩනවා නම් ඉතින් හරිනේ. රාගදේශේ හොතුණී වෙනවා. ඊගාව එකක් බලමුකෝ බුද්ධානුස්සතිය. බුද්ධානුස්සතිය වඩන්න සෝ ධම්මං පාසති සෝමං පාසති වෙන්න එපා. ධර්මයේ දකින්න එපා. දැන් මේ කට්ටිය අවිද්‍යා භූමියේ බුද්ධානුස්සතිය කොහොමද වඩන්නේ? දැන් සෝදා මම පස්සෙත් කියන්නේ අවිද්‍යාවෙන් මිදෙන්න බෑ ධර්ම දැක්කාම. එතකොට එයාට බුද්ධ ස්වභාවය පේනවනේ. බුද්ධ ස්වභාවය කියන්නේ නාම රූප වලින් මිදුණු තැනනේ තියෙනම. දැන් එතකොට බුද්ධානුස්සතිය වඩනවා නම් එයා දකින්න ඕනනේ ශුන්‍ය ස්වභාවය. එයා දකින්න ඕනනේ තමන්ගේ සිතේම බුද්ධ ස්වභාවය. එයා දකින්නේ මැටි පිල්මයකට නම් මොකද වෙන්නේ? දැන් බුද්ධානුස්සතිය වඩනවද? ඒකත් ගැට ගැහුවා නිගණ්ඨ ධර්මයට තියලා වැටි රූපෙට. ගැට ගහලා දැන් එළිය තියෙන රූපේ දිහා බලලා ඊට පස්සේ හිත ඇතුලේ රූපේ බලන. දැන් සමතේ ඉන්නේ අර සමත භාවනා කරේ පස්සක තවුසෝ. ඒ විදිහට දැන් ඉන්නවා දැන් සමත නිමිත්තක් අල්ලගෙන ඒකේ පාවි පාවි ඉන්න හදනවා ලෞකික සමාධිය. හරිද දැන් එතකොට බුද්ධානුස්සතිය වැඩුවා. ඒ ඒ පැත්ත ඒ පැත්ත වැරදි. එසේ එතකොට තමයි ගැටලු තියෙන්නේ. ඉතින් මරණානුස්සතිය ඒ විදිහට වැඩුවොත් හරි. බුද්ධානුස්සතිය වැළුවොත් හරි. එතකොට මෙත්තානුස්සතිය කොහොමද වඩන්නේ? සිතුවිලි මිදෙන තරයි මේ මහා මෛත්‍රිය තියෙන්නේ. එතකොට සිතුවිලි ඇතුලේම මම මෙත්තානුස්සතියක් නැහැ. සිතුවිලි නාම රූප මේ බාහිරත් දෙයක් නැහැ, ඉතත් දෙයක් නැහැ කියලා දැක්කම අප්‍රමාණ චේතු විමුක්තිය දකින්නේ. ආර්යමයි. ආර්යමහන්සලට විතරයි මහා මෛත්‍රිය කරන්න පුළුවන්. දැන් කොහොමද? එතන එතනට දකින්නත් බෑ. එතනට දකින්නත් ඒක ඕන. දැන් එතකොට ඊගාවට මොකද තියෙන්නේ? මරණානුස්සතිය, බුද්ධානුස්සතිය, මෙත්තානුස්සතිය අසුභානුස්සති. අසුභානුස්සති. දැන් ඉතින් සුභයක් කොහෙද තියෙන්නේ? කාමේසුයි නෙయ్య. කාම කාම වස්තුන් කෙරේ යල්ම නැත්තේ නේද? ඉතින් හරි. දැන් ඔක්කොම බලනකොට ওই එකක් ඇති නිවන් දකින්න. හරියට මරණානුස්සතිය වැඩුවත් නිවන් දකින්න. හරියට බුද්ධානුස්සතිය වැඩුවත් නිවන් දකින්න. හරියට ඔය මෙත්තානුස්සතිය වැඩුවත් නිවන් දකින්න. හරියට ඔය අසුභානුස්සතිය වැඩුවත් නිවන් දකින්න. දැන් හරි නේද? එහෙමයි. ඔය හතරම අපේ හතරම එකට අරගෙන එකක්වත් හරියට කරන්නේ නැහැ නේ. එහෙයි. දැන් කවියක් කියනෝනේ. මොකද්ද කියන්නේ දැන් ඕක කිය කියනවා ගාතාවක් වගේ අන්තිමට ඒක ගිහිලා තියෙන පුදුම තැනකට අන්තිමට වට්ටක gediya වගේ වෙලා <laughs> දැන් අන්තිමට අමුතුම දෙයක් වෙලා දැන් ඕක කිව්වොත් එහෙම දැන් කී දෙනෙක් කිපෙනවද <laughs> කී දෙනෙක් එතකොට ඒකට විරසක වෙනවද නමුත් ඇත්ත නේද මේ කියන්නේ ඇයි මේ ඇතුළාන්තයට රින්ගන්න බැරි ඒ තරම් දියුණු මනසක් නැහැ විදසු නුවණක් නැහැ. විදස විදගෙන යන නුවණ නැහැ. ඉතින් ප්‍රඥාවක් නැතුව කොහොමද නිවන් දකින්නේ? බුදුන් වහන්සේ මේ කියන්නේ බෑ කියලා. ඉතින් ඒ තරම් විදගෙන නුවණක් නැත්තම් ඉතින් ඒක ඒ දෝෂය හදා ගන්න ඕනේ. අකාකට දොස් කියලා වැඩක් නැහැ. එහෙමයි. අත බුදුන් වහන්සේ බලන්න බුදු සමයට ගියාම අපිට පේනවා උපමා තියෙන ඕන තරම් මහා තෙරක් විදිහට සංඝයා පිරිවරාගෙන ගෝලියෝ රහත් වෙලා. නමුත් කෝටිල භික්ෂුව මහා පෙරක් විදිහට ඉස්සරහන් වල වාඩි අර ඔක්කොම දැනුම කරේ තියාගෙන ඉන්නවා දන්නවා කියලා. මම තමයි දැන් මේ ප්‍රධානිය ඔක්කොම ඉන්නේ මගේ ගෝලයෝ කියලා. හැබැයි පොඩ්ඩක්වත් ප්‍රායෝගික නැහැ. ඉච්ඡ පොඩිල කියනවාද නැත්තම් බුදුන් වහන්සේ එහෙම කෙනෙකුට. එහෙ. ඒතර බුදුන් වහන්සේ ඇයි එහෙම කරේ මේ මාන්න්‍ය බිඳින්න? කලකිරලා යනවා අනේට. ආයි මේ ගෝලින්ටවත් මුණ දෙන්න බෑ. තුච්ච කොටිල කියලා ජේතවනාරාමේ එළියට යනකම් බුදුන් වහන්සේ කියලා තියෙනවා. හත් පාරක් කියලා තියෙනවා. දැන් අද එහෙම කිව්වනම් එහෙම බුදුන් වහන්සේ නරක කෙනා වෙනවා. <laughs> මොකද මේ මේ පෘථග්ජන භූමියේ ඉන්න අර අර සුන්දරි පරිබ්‍රාජිකාව පඳුරේ මරලා හැංගුවා වගේ බුදුන් වහන්සේට හැමදේම පේනවනේ කරලා තියෙන දේවල් බලනකොට එතකොට එතකොට අද අද අද ඊට වැඩිය වැඩි වෙයි. අද ඊටදී සාක්ෂණේ දෙන නිසා වෙන දේවල් දැන් මේ සත්‍ය හෙලිකිරීමම අපේ වරදක් වෙනවා. ඇත්තම කිව්වොත් අදත් බුදු සමය වගේම මේ සත්‍ය එලි කිරීමයි අපේ වරද වෙනවා. එලි කිරීම අරනහස් කියන්නේ ඇත්තටම අද අවශ්‍යතාවයේ තියෙන කෙනා කවුරු මොනවා කිව්වත් කොහේද තමයි ඒකට අවශ්‍යතාවයේ නැති අය නිකන් අර දහම දැනුමට හොයන අය ඒකත් ඒකත් ඉලක්කව කරගත්තා ඒගොල්ලෝ තමයි ඔය මේ ওই විදිහට හැසිරෙන්නේ. ඒ කියන්නේ ඇත්තටම දහම හොයන අය දහම හම්බ වුණාම ඒක සත්‍යයි කියලා තේරුම් ගත්තාම ඉන් එහාට ඒගොල්ලන්ට ප්‍රශ්න නැහැ. ඒගොල්ලෝ ඊට පස්සේ ආයේ හොයන්නේ යන්නේ නැහැ වෙන වෙන දේවල්. එතනින් අරන් මිදෙනවා මිසක්. ඉතින් අර අර විදිහේ අය ඉන්නවනේ. සමාජික වුණ තරම් එකේ මට්ටම් වල ඉන්නවනේ. ඉතින් ඒගොල්ලන්ට ඒ විදිහේ දේවල් එහෙම සිද්ධ වෙනවා ඒක ඉතින් කාටවත් ඒකත් වළක්වන්න බෑ නේද ආර්යයන් වහන්සේ නෑ නෑ ඒක ඒක සබහා දහමේ න්‍යායයි එහෙමයි ඒ කියන්නේ ඒ තමයි ලෝක ධර්මතාවයේ ස්වභාවය මොකද මේ ලෝක ධර්මතාවයේ ස්වභාවය අවිද්‍යාවේ ස්වභාවය එහෙමයි අවිද්‍යාව තුළ තමයි මේ සේරම කරකෙන්නේ එහෙමයි ඉතින් ඒකේ මිදෙනවා කියන එක විශාල කටයුත්තක් අපේ මේ දේශනා සමහර ඒවා බොහොම බොහොම බුද්ධිමත් දේශනා යනවා අහන ලැබෙයි ඒ වෙලාවේදී අපි පෙන්නනවා මේ මේ කියන්නේ දැන් මේ කතා කරපු පරයයක් තියෙනවනේ මේ pāli වචනත් එක්කලා. එහෙම නැතුව බොහොම පුදුමාකාර වෙනස් දේශනා යනවා. ඒ කියන්නේ මේ සත්‍ය ස්වභාවයක් එක්කලා එක ශුන්‍යමුන් නැත්තන් නැවත සකස් වෙන හැටි, නැවත ඒවට හිර වෙන හැටි, නැවත මේක ගෝර සසර ස්වභාවයක් තියෙනවා. ස්වාමීන් වහන්සේගේ කලින් දේශනා ගැන කියන්නේ? මේ මෑතකදීත් එවැනි දේශනා මේ අභිඥා නමින් අපි ඒවා දැම්මා එළියට. අපිට මතක නැහැ සමහර දේශනා මේ විශාල ප්‍රමාණයක් තියෙනවා මේ රෙකෝඩින් එකේ. අපිට හොයාගන්නත් බැ සමහර ඒවා මේ ඒ තරම් තියෙනවා දැන් කෝකේ කියවුණාද කියලා දන්නෙත් නෑ වගේ. ඒ කියන්නේ ඒ තරම් ඒ තරම් මේකේ තියෙනවා මේව පෑ ගණන් දිගයිනේ. අහලා දාන්නත් බෑ. අහන්නම යනවා පෑකට වැඩි. ඊට පස්සේ දාන්න ඒකම කරන්නේ හිතෙන්නේ නෑ. මේ දැන් ධර්මයේ අවබෝධ වුණාට පස්සේ මේවට කාලය අපි වෙන වෙන දැන් කෙනාට කෙනාට බාර දෙනවා දැන් මේකත් අපි බාර දුන්නා දැන් මේ තියෙන දේවල් රෙකෝඩින් ටික තව කෙනෙකුට යොමු කරලා එයාට හදලා දාන්න කියලා බලලා ඒවා චෙක් කරලා දාන්න කියලා. හැබැයි ඉතින් මේ මාර්ගයේ ඉන්න කෙනෙක්ට නිදහස ඕන නිසා අපි කාටවත් වද දෙන්න කැමතිත් නැහැ. එහෙමයි. එතකොට යාටත් ඒක වදයක් වෙනවානේ. එතකොට මේ මනුස්සයාටත් ඒක බාධාවක් වෙනවා. එතකොට අපි අපිත් ඉතින් හරි පරිස්සමින් තමයි මේ මොකද මෙහෙම මේ කටයුතු කරන්නත් එහෙම මේ පහසු නෑනේ. එහෙමයි ආරයන් වහන්සේ දැන් අර ඒ වගේ දැනුමක් නැති කෙනෙකුටත් ඒක සංස්කරණය කරන්න බෑ. කෙනෙක් ඒවා තෝරලා එකට ගොනු කරන්න බෑ. බෑ ඉතින් ඒකත් හරි පහසු කටස්තන් නෙමෙයි අර තරියුත් මොකලන් වගේ එන්න ඕනේ. ඒ වගේම ඒ වගේවත් නැතුවා නෙමෙයි අපිට එවැනි ඉන්නවා නෑ නෙමෙයි අපිට මේ කතිකාව තුලම සකස් වෙලා ඒ සඳහාම ඉදිරිපත් වෙලා කරන්න කටයුතු කරන්න හැයදහන් ඉන්නවා. ඒක හරි සතුටට කරුණක් මොකද දැන් ඇත්තටම මේ ඒ විදිහට ඒ විදිහට ගොඩක් ඒ කියන්නේ සකස් වීගෙන යනවා මේ ආර්ය භූමියේ ආර්යයන් වහන්සේලා එකමුතු වෙලා සකස් කරගෙන යන ස්වභාවයක් ඉස්මතු වීගෙන එනවා මේ ටිකේ මේ බොහොම හොඳයි කියලා හිතෙනවා ඒක අපි නැතත් ඒ අය හරිය ඒක ඒ ආර්ය භූමිය හඳුනාගත්තට පස්සේ මේ දේශනා කරන්න පුළුවන් මේ දේශනා දැන් අහන් ඉන්නකොට